එනවා ටිකක් ගැඹුරු ස්වභාවයක් තියෙන්නේ අපි ටිකක් සාකච්ඡා කරන්න බලමු තේරුම් කරගන්න පුළුවන්ද කියලා මේ මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ තියෙනවා මේ අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය අනාථ පින්ඩික සිටුතුමාට අවවාද වශයෙන් දේශනා කළ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජලනෝර චේතනාරාම වැඩෙන කාලේ අනාථ පිටික සිටුමා කොහොම තෙති ගිලන් ස්වභාවයට මරණාසන්න ස්වභාවයටපත් වෙලා එක්තරා පුරුෂයෙකුට කියනවා ගිහිල්ලා මගේ වචනේ භාගතුන් වහන්සේගේ පිටිපා හිතෙන් වැටලා කියලා කියන්නේ අනාථ පින්ජික සිටුතුමා දැඩි ගිලන් ස්වභාවයට අපහසු ස්වභාවයට අමාරු ස්වභාවයට පත් වෙලා ඉන්නවා කියලා කියනවා. කියලා ඊට පස්සේ සරීත් මහ රහතන් වහන්සේ ළඟට ගිහින් සරීත් මහ රහතන් වහන්සේ සිල්පා සිරසින් වන්දනා කළා කී වන්දනා කළා කියලා කියන්න. සරීත් මහ ආරාධනා කර කියන්න අනාථ පින්ජික සිටුතුමා බොහොම දැඩි ගිලන් ස්වභාවයට පත් වෙලා තියෙන්නේ පුළුවන් නම් අනුකම්පා පිණිස අනාථ කුටියක සිටුමග නිවසට වඩින්න කියලා ආරාධනා කරන්න ඉතින් ඒ කියපු විදිහට ඒ පුරුෂයා ජේතවනාරාමයට ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා අනේ සිටුමා කලුරිය කළ බවත් නෙමෙයි. රෝගාතුර වෙලා ඉන්න බවත් දැනුණා. සරිත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අනේ පිළිසිතුමා දැඩිලම ස්වභාවය පස්සලා ඉන්න බවත් අනේ පිළිසිතුමා වන්දනා කළ බවත් කියලා සරිත් මහරහතන් වහන්සේ ස්වාමීන් අනේ පිළිසිතුමා කියනවා ස්වාමීන් වහන්සේට පුළුවන් නම් අනුකම්පාවෙන් අනේ පිළිසිතුමාගේ නිවසට වඩින්න කියලා. අර සරිත් මහරහතන් වහන්සේ මෙහෙම බවින් ඒ ආරාධනාව පිළිගත්තා. පිළිඅරගෙන ආනන්ද හාමුදුරුවෝ එක්ක අනේක දෙවිතුමාගේ නිවසට ගියා. ඉතින් ගියාම ශරීර මහරහතන් වහන්සේ අහනවා කුමක්ද මේ දුක් වේදනාව ඉවසන්න පුළුවන් යැපෙන්න පුළුවන් ගොඩක් අමාරුයි. දුක් වේදනාව අඩු වෙනවා කියනවාද වැඩි වෙනවා කියනවාද? එතකොට අනේක දෙවිතුමා කියන ඉවසන්න අපහසුයි යැපෙන්න අපහසුයි දුක් වේදනාව ඉතාම තියුණුයි. අඩු වෙන බවක් පේන්නේ වැඩි වෙන බවක් පේන්නේ. ස්වාමී හරියට කොහොමද කියනවා නම් ඊතා ජීවුණු මහත් ඇති ආයුධයකින් යම් කිසි කෙනෙක් මේ හිස හාරන්නේ යම් තේද ඒබඳු බලවත් සිටේ වේදනාවක් දැනෙනවා. ස්වාමී යම් කිසි බලවත් පුරුෂයෙක් මේ දැඩි වරපටකින් මේ හිත සම්පූර්ණ වෙලලා දෙපැත්තට අදිනවනම් එසේ වූ වේදනාවක් දැනෙනවා මට. ඔය හරක් මරණ කෙනෙක් හොයාගේ අතවසියේ ඒ සත්තුන්ගේ කුසපලන්න යම්සේ ආවදේක ඒ වගේ තිබුණු වේදනාවක් මේ කුසේ දැනෙනවා. බලවත් පුරුෂයෙක් දුබල මිනිසෙක්ව දෙපැත්තෙන් අල්ලගෙන ගින්නේ අඟුරු වලකට ඇදලා දානවා වගේ බලවත් දාහයක් දෙවිලක් මේ කය දැනෙනවා මට මට බොහොම අපහසුයි ස්වාමී කියලා කිව්වනේ ඒකට ඒ වෙලාවේදී සරත් මහ රහතන් වහන්සේ අවවාදයක් දෙනවා ඒවම් ගහපති සික්කිතබ්බන් එහෙනම් ගහපති නෙමෙයි මෙහෙම ඉක්මෙච්ච මොකද්ද චක්කුම් න උපාදිසති ඇහැ උපාදාන කරන්නේ නැහැ උපාදාන නොවන විදිහට ඉන්නවා. මගේ විඥානයේ ඇහැ අතුරු කරන්නේ නැති විදිහට ඉන්නවා. ඇහැ උපාදාන කරන්න එපා විඥානයේ ඇහැ නිශ්චිත වෙන්න ඇහැ අතුරු කරන්න දෙන්න එපා ඊට පස්සේ කන උපාදාන කරන්න එපා කන අතුරු වෙන්න දෙන්න එපා ඒකට නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයම පෙන්නලා මේ එකක්වත් උපාදාන කරන්න එපා මේවා මිශ්‍රය වෙන්න ඉතිරිවෙන්න දෙන්න එපා කියලා කියනවා ඊට පස්සේ බාහිර ආයතන ටික පෙන්වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ එකක්වත් උපාදාන කරන්නේ නැතුව උපාදාන වෙන්නේ නැතුව ඒවා ඇසුරු වෙන්නේ නැති විදිහට හිත තබා ගන්න හිතට ඇතුල් වෙන්න දෙන්න එපා ඒවාක්වත් හිතට අහුවෙන්න දෙන්න එපා ඊට පස්සේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ හය එකක්වත් උපාදාන කරන්න එපා ඒව ඇතුල් වෙන්නේ නැති විචිතේ ඊට පස්සේ චක්කු සංපස්ස සෝත සංපස්ස ධාන සංපස්ස ජීව සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියන මේ ස්පර්ශ එකක්වත් හිතට ඇතුල් වෙන්න වෙන්න එපා උපාදාන කරන්න එපා ඒ උපදින වේදනාවන් එකක්වත් හිතට ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න අල්ලගන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා ඊට පස්සේ මේ පාඨමි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ සය ධාතුන් එකක්වත් හිතට අහු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා ඇසුරු කරන්න එපා ඒ හැම නොවන විදිහට ඉක්මනට ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙන් එකම ස්කන්ධයක්වත් උපාදාන කරන්න එපා. ඒවා එකක්වත් ඇසුරු නොවන විදිහට හිත තබා ගන්න. ඊට පස්සේ තේනවා මෙලෝ වේවා, කරලෝ වේවා, මෙලවත් පරිවත් දෙකින් එකක්වත් උපාදාන කරන්න එපා. ඒවා ඇසුරු නොවන විදිහට හින්දෙපා. දික්ටි සුත දකින අහන දැනුන දැනගත්ත හිතින් හොයන ලද හැසිරෙන ලද දැනෙන ලද කිසිම දෙයක් හිතෙන් සිහි කරපු හිතෙන් හෙව්ව හිතෙන් හැසිරිච්ච කිසිම දෙයක් හිතට ඇතුළු වෙන දෙයක් ඒව උපාදාන කරන්නේ මෙන්න මේ විදිහට හිතෙන්න ඕනේ ඊට පස්සේ ආකාසඤ්ඤායතන විඥාන ඡායතන ආසඤ්ඤායතන නිරසඤ්ඤාන ආසඤ්ඤායතන කියන මේ සතර අරූප ධර්මය එකක්වත් උපාදාන කරන්න එපා ඒවා අනුව එක එක්කිට වෙන්න ඇතුළට දෙන්න එපා කියලා අවවාද කළා මෙන්න මෙහෙම ඉක්මනට කියලා. ඉතින් ඒක කියනකොට අනේ තෙන්නික සිතුමා ඇඬුවා. කලෝකේ කළා. නෙමෙයි ඇඬුව. අඬකොට ආනන්ද හඳුනනවා මේ ගැහැවිලි ඇයි ඔබ මේ සම්පත් වල ඇහෙනවද? ඔබ මේව දාලා යන්න බයයි දුකයි කියලා. ඊටසේකන ස්වාමීන් වහන්සේ මේ සම්පත් වල ඇලෙන්නේ නැහැ. මේව දාලා යන්න මම බයක් නැහැ දුකක් නැහැ. නමුත් මම බොහෝ කාලයක් සතාගතයන් වහන්සේ ඇසුරු කරලා තියෙනවා. හිත වඩපු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දහම් පරයයක් මම අතුරු ස්වභාවයක් මතක නැහැ. ඉතින් බොහෝම වටිනා දහම් පරයයක් කියලා ඒලයි ජගත් මහරහතන් කියනවා ගැහැණිය මේ දහම් පරයය බොහොම ගැඹුරුයි මේක සුසු ඇතුන් අතර සීලයට තේරුම් ගන්න අමාරුයි. අපහසු ඒ නිසායි කියන්නේ. ඒ වෙලාවේ ඇහිපිට රජතුමා ආරාධනාවක් කරනවා ඉල්ලනවා ස්වාමීන් සුදුවක් වටන ගියයි කියලා අයින් කරන්න එපා. සියුම් ඉන්ද්‍රිය තියෙන සහම් තේරුම් කරගන්න පුළුවන් ඇත්තෝ ඒ අතර ඉන්නවා. ඒ අය කෙටි අනුකම්පාවෙන් මේ දර්ශනය මේ නිබඳු ධර්මයෙන් දේශනා කරන්න කියලා. ඉතින් එහෙම ඉඳලා සරිත් මහා රහතන් වහන්සේ ආනන්ද හඳුරුවෝ වැඩේම බොහෝ වෙලාවකින් අනේ පිටිකම කලුරිය කළා දුසික දිවිලු පුපා. ඉතින් දැන් මේ සූත්‍රයේදී කොහොම වටිනා කරුණ ටිකක් තියෙනවා. දැන් මේ අපිට ඉගෙන ගන්න ඕනේ අපේ විඥාණයට ඇහැ නිසිත වෙන්න දෙන්නේ නැතුව ඇහැ අසුරු වෙන්න දෙන්නේ නැතුව රූපය අසුරු වෙන්න දෙන්නේ නැතුව චක්කු විඤ්ඤාණය අසුරු වෙන්න දෙන්නේ නැතුව චක්කු සම්පස්සය අසුරු වෙන්න දෙන්නේ නැතුව ඔය විදිහට මේ ස්පර්ශ ආයතන හයම අසුරු වෙන්න හසු නොවන විදිහට විඥානය ලබා ගන්න පුළුවන් වුණොත් අන්න එතකොටයි අනුපාදාන පරිණිරවාණය කියලා කියන්නේ කිසිවක් උපාදාන නොකොට මිදෙන්නේ ඇහැ හෝ ඇසුරු වෙනවා නම් උපාදාන සහිතයි හිත. රූපය හෝ ඇසුරු වෙනවා නම් උපාදාන සහිතයි හිත. චක්කු විඥානය හෝ ඇසුරු වෙනවා නම් උපාදාන සහිතයි හිත. චක්කු සංපස්සය හෝ ඇසුරු වෙනවා නම් උපාදාන සහිතයි හිත. චක්කු සංපස්සයෙන් උපදින වේදනාවක් හෝ ඇසුරු වෙනවා නම් උපාදාන සහිතයි හිත. ඒ වගේම සෝතේ මුල් කරගෙන කාලය ශාසය මුල් කරගෙන ජීව මුල් කරගෙන කය මුල් කරගෙන හිත මුල් කරගෙන උපදින ධර්මතා එකක් හෝ මේ හිතට හසු වෙලා තියෙනවා නම් ඒ හිත උපාදාන සහිතයි. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නැක්ෂිතින් ලෝකයේ උපාදේ. ලෝකයේ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ. අන්න එහෙම වුණාමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නිදෙනවා. ඒතර කියන විඥාන මැද හිතට හිත විතරයි. නැද? හිතට කිසිවක් අසු වෙලා නැහැ. හිත හිතේ දැනෙන බවයි. මෙන්න මේ විදිහට කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ලෝක කිසිම දෙයක් සමග කිසිම කෙනෙක් සමග ඇලෙන්නේ නැහැ. අන්න ඒබඳු පැවැත්මකටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ ස්වභාවයත් ඒ ස්වභාවයට යන ටිකත් අපි දැනගන්න ඕනේ අහගන්න ඕනේ. එහෙම වුණාමයි අපි මේ නිවන් දක්නවා කියලා රහත් වෙනවා කියලා මෙන්න මේකයි කරන්න ඕනේ කියන කාරණාව තේරෙනවා. දැන් අපි අහලා තියෙන සතර උපාදානයක් ගැන කාම උපාදාන, විත්ති උපාදාන, අස්වාද උපාදාන, සීලස උපාදාන කියලා සතර උපාදානයක් තියෙනවා. දැඩිව ගන්න ධර්මතාවක්. මේ හතර මේ දැඩිව ගන්න බව තියෙන හිතේ. දිට්ඨි උපාදාන, අස්වාද උපාදාන, සීලබුදු උපාදාන කියන මේ හතර මේ තුන සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනකොට මේ උපාදාන තුනම නැති දිට්ඨි උපාදානය, අට්ඨවාද උපාදානය, සීලබ්බ උපාදාන උපාදාන කියන තුනම. කාම උපාදානය නැති වෙන්නේ අරියත් මාර්ගය. අරියත් ඵලයටපත් වීමත් කාම උපාදානයේ හිත නිවීමත් දෙක එකට වෙන්න පෙරබස්සයි. මේ උපාදානයන්ගේ මිදුණා කියන්නේම අනුපාදා තත්ත්වයටපත් වුණා. අනුපාදා කියන්නේ උපාදානයෙන් එතකොට කාම උපාදානය කියන එක පවතිනවා අරියස්සේ දක්වා. කාමය කියන්නේ කැමති වෙන අර්ථයෙන් කාමය. උද්ගත නිකායේ පස්සම්බිදාවේ සරිත් මහ රහතන් වහන්සේ බොහොම හොඳට නිදේශපාලයේදී උපදේශනා කළා තියෙනවා මේ කැමැති වෙලා කාම ලෝකයේ තුල තියෙන සියලුම ස්කන්ධ කැමැති වෙන අර්ථයෙන් කාම රූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සියලුම ස්කන්ධ කැමැති වෙන අර්ථයෙන් කාම අරූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සියලුම ස්කන්ධ කැමැති වෙන අර්ථයෙන් කාම එතකොට මේ කුමන හෝ ස්කන්ධයක් යම් හිඳකට හසු වෙලා තියෙනවා නම් එයා කාමයේ අල්ලගෙන ඉන්නවා කාමයේ හසු වෙලා තියෙනවා මහා මොහොතේ ලක්ෂණ කෙනෙකුට කිසියම් දෙයක් අහුනොත් නොවුනොත් එයා දිලෙනවා කුමන හෝ කොටයක් වී කැලලක් සබර් එකක් මොකක් හරි අල්ලගෙන ඉන්න පුළුවන් නම් උපාදාන කරගෙන ඉන්න පුළුවන් නැතුරු කරගෙන ඉන්න පුළුවන් අල්ලගෙන ඉන්න පුළුවන් එයා දිලෙන්නේ දිලෙන්නේ නැති ඒ වගේ මේ ලෝකේ මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්න පුළුවන් ඇසුරු කරගෙන ඉන්න පුළුවන් එයා අතහරින්නේ නැහැ ලෝකෙ කිසිම දෙයක් අල්ලගත්තේ නැත්නම් අහුනේ නැත්නම් අතුරු කරගෙන ඉන්න ගමොත් එයා අපහැරෙනවා. ලෝකේ නිරුක්ති ලෝකේ නැති ලෝකේ නිදේ. එතකොට මේ කාම උපාදානය කියනකොට කාම භූමියේව රූප භූමියේව අරූප භූමියේව යම්ම ස්කන්ධයක් හරි අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගන්න කම අසුරු කරන කම තමයි උපාදානය කියන්නේ. ඒ කාමය උපා අල්ලගෙන ඉන්න කමට කියනවා කාම උපාදානය කියලා. දැන් අපි හිතන්නේ කාම උපාදානය කියන්නේ ටිකක් රළුවට යම් යම් දේවල් වලට කැමති වෙන ගතිය කියලානේ. එහෙම නෙමෙයි. අර උපමාවෙන් මොකද කුකෙන් දාන උපමාවෙන් බලන්න. කොට කැලලක් හරි ජිල් කැලලක් හරි තිබුණොත් ජිලෙන් නැතුව ඉඳ එයාට පුළුවන් නේද? එතකොට මෙයා ඉන්නේ කොටේ උපාදාන කරගෙන කොටේ ඇතුළු කරගෙන කොටේ අල්ලගෙන නෙමෙයි. කොටේ අල්ලගෙන කොටේ ඇතුළු කරගෙන කොටේ උපාදාන එතකොට උපාදාන වෙලා නැද්ද? අල්ලගෙන නැද්ද කොටේ? කොටේ උපාදානයි කියලා කියන්නේ අල්ලගෙන ඇතුළු වෙලා ජීවත්ව ඉන්නවා කියන අර්ථයෙන් නේද? ඒ එයා උපාදාන නැති වුණොත් කිසිම ලීයක්වත් කොටයක්වත් රබර් එකක්වත් අල්ලගන්න බැරි වුණොත් උපාදාන නැත්තම් මොකද වෙන්නේ? ගිලෙනවානේ වතුර යට යනවානේ ඉන්න පුළුවන් උඩ ඉන්න බෑ ඒ වගේ මේ ලෝකේ මොනවා හරි දෙයක් මේ හිතට අහුවලා තිබුණා මූලින්න කෙනාට මොනවා හරි දෙයක් අහුවලා තිබුණොත් ගිලෙන්නේ ඒ වගේ ලෝකේ ඉන්න කෙනාට ලෝක කියනකොට කාම ලෝක රූප ලෝක අරූප ලෝක තුනමයි මොනවාම හරි දෙයක් අහුවලා තියෙනවා සැවැන්න මුලක් තරම් හරි දෙයක් තිබුණත් ඒක එළිලා ඉන්නේ. යට නැතුව තමන්ට ඉන්න පුළුවන් ප්‍රමාණය චූටි දෙයක් වුණත් කමක් නැහැ. අන්නේ උපාදාන සහිතව ඉන්න කෙනා මිදෙන්නේ. ලෝකේ අල්ලගෙන ඉන්න කෙනා ලෝකෙ මිදෙනවද? මිදෙන්නේ. සැදෙන්න මුලක් තරම් දෙයක් හරි ලෝකේ අවුලා ඉන්නවා නම් එයා ලෝකෙ මිදෙලද? නැචකින්ච ලෝකේ උපාදේති. ලෝකෙ කිසිවක් උපාදාන කරන්න එපා කියලා කිව් හැදෙන්නේ බෑ. හැදෙන්න මුලක් තරම් කෙලෙස් නැති කතා දැන් ඕනේ කෙලෙස් කියන එකමයි මේ. ඒ ලෝකයේ කියන කිසිම දෙයක් අල්ලාගෙන ඉන්න බෑ කියන කමයි කෙලෙස්. ඒ කෙලෙස් කෘත්‍ය තමයි කෙලෙස් කියන ඒවා නිකන් පහළ වෙනවා නෙමෙයි ඒක කෘත්‍ය තමයි. ඒ කෙලෙස් වල කටයුතු ටික තමයි ලෝකෙම මොහරි අල්ල අල්ලනවා. ලෝකෙම මොකක්ද නෑ මිදෙලා නෑ. ඉතින් මේ අනාථ පිළික සිටුතුමාට සරිපහාතනාන්සේ අවවාද කළේ අර වතවත වරන මිනිහට මිනිස්යාට මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්නකම් එයා මූදට වැටෙන්නේ නැහැ වතුරට වැටෙන්නේ නැහැ රැඳිලා ඉන්නවා මොන කිසි දෙයක් අල්ලා නොගත්තොත් වතුරට වැටෙනවා වගේ මේ ලෝකේ මොනවා හරි දෙයක් අල්ලගෙන හිටියෝ අල්ලගන්න තා මේ කිලක මෙහෙදෙන්නේ නිවරටපත් වෙන්නේ නැහැ මේ කිසිම දෙයක් අල්ලා නොගත්තු විඥාන මච්චි අනේ හිත විතරයි නේද ඒ සිතුම් පිළිවෙල දෙන්නේ නේද දැන් රූපං විස්වාන්තෝ නාමං විස්වාන්තෝ විඥාන මච්චි මේ හිතට රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ ඇති වෙන නුදුන්නොත් මේ හිත මනේ ඉතින් මෙන්න මේ ස්වභාවයයි ටිකක් තේරුම් කරගන්න අපහසු අපිට පහසුයි නැහැ අපි හැම වෙලෙම පුරු වෙලා තියෙන්නේ උපාදාන සහිතව උපාදා බවකට වුනේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන ඇසුරු කරමින් අනිත්‍ය බලල දුක නැති කරන ක්‍රමයක් අපි හිතාගන්න. ඉතින් මේ උපාදාන සහිතව ඉන්නේ නැහැ රූප චක්කු විඥාන ඕකලුම උපාදාන කොට විදෙන්න ඕනේ කියන තරමට යෝගය. අර කිසිහත් පහ මේකෙන් දැන් මේ ජීවත්ව ඉද්දී බොරුව ලියාගෙන මේව සංඝාව නැති කරලා ඉන්න ක්‍රමයක්. අපහැරලා ඉන්න දෙන අපි දන්නේ. එහෙම තරක් දැනුම තියෙන්නේ නැහැ අපිට. ලෝකයට විශේෂ නැහැ ලෝකයට සාධාරණ නැහැ උපාදා භූමියක් කිසිවක් උපාදාන වශයෙන් නොගත්තාම ඉන්දකනගෙන දැනුම තියෙන්න අමාරු ඒ කියන්නේ නිවන පිළිබඳ දැනුම තියෙන්න අමාරු ලෝකයක් ඒ දැනුම තිබුණොත් එයා ලෝකේ යහාර භූමියට එනවා. ඉතින් මෙතනදී සතර උපාදානයම නැති කළා කියලා කියන්නේ රහතන් වහන්සේට විතරයි. සතර උපාදාන තුන් උපාදානයක් සෝවාන් මාර්ගයෙන් අතහැරලා සෝවාන් ඵලයට පත් වෙනකොට කාම උපාදානයේද නැතිනේ රහතන් වහන්සේට විතරයි. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුන් ලෝකෝන් තියෙන ස්කන්ධත් කාමයි. ඒව එකක්වත් ඇතුළු කර කර ඉන්නවා නම් බ්‍රහ්ම උපාදාන සහිතයි. කාම උපාදාන උපාදාන. අරූපී බ්‍රහ්ම උපාදාන සහිතයි. කාම ලෝකෙ ඉන්න කෙනෙක් උපාදාන සහිතයි. රහතන් වහන්සේ කර උපාදානයන්ගෙන් මිදලා අනුපාතයි. මොකද මේ කාම උපාදානය කියන එක අතහැරෙන්නේ දෙන්නේ. ඒ දර්ශනේ විතරයි. පහත් වුණා කියලා කියන්නේ මේ හැම උපාදානයකින්ම මිදෙන. එතකොට සතර උපාදානයෙන්ම මිදෙන්නයි මේ දර්ශනේ තියෙන්නේ. ඉතින් සතර උපාදානය කියනකොට අපි දැනගන්න ඕනේ උපාදානයන්ගේ කාම උපාදානය කියන එක විශේෂයෙන් කාමයි කියලා කිව්වේ වෙන මොකෝ කොටවත් නෙමෙයි. මොකද කාමයි කියලා කියන්නේ? ඈ කැමති වෙන අර්ථයෙන් කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන සියලුම ස්කන්ධ අපේ කැමැත්තේ යෙදෙන්නේ මොකේද? රූපයකට, වේදනාවකට, සංඥාවකට, සංකාරයකට කැමැති විදියක් යමකට නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම කාම අපි උපාදාන වෙන්නේ අපි අල්ලගන්නේ මොනවද? එක්ක රූපයක්, එක්ක වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් අපි අල්ලගන්නේ. උපාදානයේ හිත වූ ස්කන්ධය වලට කියනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධ. උපාදානයේ හිත දෙයට පංච උපාදාන ස්කන්ධ. එතකොට උපාදානය කියන්නේ දැඩිව ගන්න බව. ඒකට අහු වෙන්නේ මොනවද? කාම උපාදාන. කාමයේ උපාදාන. කාමයේ කියලා කෙලෙසිය ගතියක් දකින්න එපා උපාදානයි කියන්නේ. උපාදානයයි හිතේ තියෙන්නේ. දැඩිව ගන්න ගතියයි හිත පැත්තට. කාමයේ කියන එක තමයි අහු වෙන්නේ. කාමයේ උපාදාන. දික්කිය කියන එක උපාදානයි. හිතෙන් දික්කිය දැඩිව ගන්නවා. දික්කිය කියන එක හිත නෙමෙයි. මේ සිල් ක්‍රමයෙන් මිදෙන්න පුළුවන් සීලය උපාදානයිකට. කාම, ditthi, සීලවත්, අත්වාද කියන ඒවට ධර්මතා. මේ ධර්මතා ටික තමයි හිතෙන් ගැඩිව ගන්න. එතකොට මේව භූමි ඒකයි උපාදාන පත්‍ය බව. දැඩිව ගණ්ඩ දේවල් කියනවාද එතන භවය හැදෙනවා. භවය තිබුණු දරිව ගන්න ජාතිය. එතකොට මෙතනදී මේ කාම උපාදානය කියන කාරණාවේදී දැන් ඔය ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපි තෝරගෙන අරගෙන තියෙන්නේ කාම කියන්නේ කැමති වෙන ගතිය තියෙන්නේ හිතේ. ඒකයි මේ උපාදාන කියන අදහසකින් අපේ එකක් තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේට උපාදානයේ ඒ කෙලෙසිය නැති කරලා මේ ඇහැකන දිවනාසය සතිද මේව පාරිහරණය කරන්න පුළුවන් කියලා යපිටා. නමුත් උපාදානය කියන්නේ ඇසුරු කරලා ජීවත් දැසකර. ඉතින් හිතේ තියෙන කෙලෙසියක ඇසුරු කිනු හැකද? හිතේ ජීවත් නැහැ. අර මුදිරවලට මිනිහට ජීවත් වෙන්න තමන්ගේ හිතේ ජීවත් නැහැ ජීවත් වෙන්න. දැන් බාහිර ශිල්පට යන තිබුණ නැද්ද? ඒ වගේ භූමියක් තියෙනවා. ඒ Tamanගේ උපාදානය Tamanට ගන්න අල්ලගන්න යමක් කියන එක තමයි මේ කාම දෘෂ්ටි ඊළඟට කියන හතර. එතකොට මේ කාම උපාදානය උපාදානයි ඒක හොඳට දෙලේ දෙන්නව උගන්වනවා. කාම උපාදානය කියන්නේ මේ රූපාවචර අරූපාවචර දෙයද කාමයි. ලෝකයා කැමති වෙන අර්ථයෙන් මේ ස්කන්ධ වලට කාමයි. අන්නේ ස්කන්ධ එකක් හරි යමෙක් අතුරු කරගෙන ඉන්නවා දැනගන්න කාමයේ අතුරු කරගෙන ඉන්නවා කාමයේ අල්ලගෙන ඉන්නවා කාමෝ උපාදාන කරගෙන ඉන්නවා ඇසුරු කරනවා අල්ලගෙන ඉන්නවා අතන හැරී ඉන්නවා වැටගෙන ඉන්නවා ජීවත් වෙනවා කියන අර්ථයෙන් උපාදානයි. එයාට ජීවත් වෙන්න දෙයක් තියෙනවා. ගින්න කියන එක පවතිනවා ගින්නට දර උපාදානයි කියන්නේ. ගින්න කියන එක තියෙන්නේ දර ටික අසුරු කරගෙන. දර ටික නැති වුණොත් ගින්න අනුපාදානව නෙවෙයි උපාදාන නැතුව සත්‍ය නැතුව නෙවෙයි. ඉතින් අපිට ජීවත් වෙන්න සත්‍යයද තියෙන උපාදාන සත්‍ය ටික හැවැත්ම මොකක්ද මේ කාම සීලබ්බත දිට්ඨි ඔය ඔය හතර එකක්වත් නැති වුණොත් උපාදාන වෙන්න තරක් නැහැ උපාදානේ නැති වෙන්නේ එහෙම මිසක උපාදාන වෙන්න දේවල් තියෙද්දි උපාදානේ නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ ගෙන්න කියලා එකක් නැති වෙනවා නෙමෙයි ගින්න ඇවිල්ලා තියෙන දර නැත්තම් ගින්න කියන විදියක් තියෙනවා අපි කැමති ගින්න නැතුව දර ටික තියාගන්නයි හදන්නේ අපි නමුත් අපි දැනගන්න ඕනේ දර ටික තියනවා කියන්නේ කොයි වෙලාවක හෝ ගිනි ගන්න තියෙන හේතුව තියෙනවා ගිනි ගන්න තියෙන හේතුවම නැහැ දර නැත්තම් බය වෙන්න දෙයක් නැහැ ගින්න නැහැ දැන් මට කියන තැනකින් හිටියයි තරතික තියෙද්දි ගින්න නැති වුණොත් බයතු හිතයි. දැන් ඇවිලෙන්න මේවට කියන ගින්නට හිතයි. තරතික ගින්න නෙමෙයි නමුත් ගින්න හිතයි ඕන වෙලාවක ඇවිලෙන්න පුළුවන් බව මේක කියනවා. මේක කොයි වෙලාවක හරි ඇවිලෙන්න පුළුවන්. කල්ප විනාශ දවසේ හරි කියනවා. ඒ හින්දා මේකට කියනවා මොකද්ද? ගින්නට හිත දාන්නක් තරතික. හැබැයි තර ගින්න නෙමෙයි. එතකොට කෙනෙකුට ගින්න නියුණා කියලා බය නැතුව කියන්න පුළුවන් සිතනාද කරන්න පුළුවන් ධර්ම නැහැ. ගින්න ඇවිල්ලා තියෙන හේතුවම නැත්තම්. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන මේවා උපාදානයේ ඇති වෙන්න හිතයි. උපාදානයේ ගින්න වගේ කියලා හිතන්නකො ඇහැ රූප චක්කු විඥාන නිකන් දර්ශක වගේ කියලා හිතන්නකො දැන් මේ ගින්න පවතින හැමදේම මේ ටික උපාදාන. මේ දැඩිව ගන්න ගමන. දැඩිව ගන්නේ ඇහැ රූපෝ චක්කුඥානෝ චක්කම්පතේ ගින්න පවතින්නේ දරගැවිලි ඇතුළු කරගෙන. උපාදානය කියන කාරණාව පවතින්නේ ඇහැ රූප චක්කුඥාන ඇතුළු කරගෙන. කෙනෙකුට උපාදානේ නැහැ. නමුත් ඇහැ රූප චක්කුඥානේ තියෙනවා. කියන්නේ මෙපමණකින් උපාදානයේ නිදුන අනුපාදවානවා ඉන්නේ කියලා කියන්න පුළුවන්. උපාදානීය ධර්මයක් කියන්නේ ඇවිද ගන්න පුළුවන් මේ දාල නැති වෙලා. කෙනෙක් ඇහැ රූප චක්කු විඥාන මේවා නිදෙන්නේ නැහැ. මේවා යට කළා කියලා අකංජතලයේ ඉපදිලා ඉන්නවා. දැන් ඉන්නේ එතන වෙන්නේ නැහැ. නමුත් මේ දර ටික ඉතුරු කළා මේ කියන්නේ. කවදා හරි උතර ආයෙත් නැහැ. කෙනෙකුට දර ටිකම නැති වුණොත් ගිල්ල කියන එක නිවුණා කියලා බයිබලෝ කියන්න බෑ. අනිවාර්ය කියන්න. මොකද ගින්නට හිත දෙයද නැති වුණොත් ගින්න තියනවා කියලා කියන්නේ. ඒ වගේ ඒ නිසා උපාදානයට හිත වූ දෙයක ඇතුළු වෙන්න නොදුන්නොත් මේ හිතට උපාදාන වෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි මේ කියන්නේ අනාගත දුක්ඛවත් සූත්‍රයේදී ඇහැ උපාදාන කරන්න එපා ඇහැ ඇසුරු වෙන්න දෙන්නම ඔබ මෙහෙතට එතකොට උපාදාන සහිතයි කියලා කියන්න වෙනවා ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම උපාදාන සහිතයි යම් කිසි කෙනෙක් උපාදාන රහිතයි නම් ඒ හැම කෙනෙක්ම ලෝකෝත්තරයි නැත්නම් ලෝකෝත්තර මාර්ගයක ගමන් කරන කෙනෙක්. එතකොට ලෝකයේ කියනකොට අපේ අවධානය යන්න ඕනේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකෙමයි මේ ඇතුලේ තියෙන කුමන හෝ හැවෙන මුලක් තරම් කැලලක් හරි අහුවුනොත් අල්ලගෙන නම් ඉන්නේ ලෝභ වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්, මෝහ වෙන්න පුළුවන්, අලෝභ වෙන්න පුළුවන්, අද්වේෂ වෙන්න පුළුවන්, අමෝහ වෙන්න පුළුවන්. කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් අපි අල්ලගෙන ඉන්නේ. ඈ ලීකොටේ අල්ලගෙන ඉන්නේ අනේ මම මේ ලීකොටේ ඉඳලා තේරුලා ලෝකයට යහපතක් කරනවා කියන දැනගෙන වෙන්න පුළුවන් මං ගිහිල්ලා අවලා මරනවා කපනවා කපනවා කියන දැනගෙන වෙන්න පුළුවන් මොදෙල වැටු කෙනා ලීකොටේ අල්ලගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ කුකුල කුකුල කුකුල තමයි අල්ලගෙන ඒ වගේ අපිට රූපයක් හෝ මායා යම් ස්කන්ධයක් අහුවෙන කුසල හෝ අකුසල චේතනාවක් වෙන්න පුළුවන් නමුත් අල්ලගෙන කුමන හෝ දැනක් අහුවෙනවා නම් කාම උපාදාන. ඒක තේරෙන්නේ. පිළිගන්න අවශ්‍ය. තව පිළිගන්නේ මොකද ලෝකයි කියන්නේ. ඒකයි රහතන් වහන්සේලා ලෝකෙට ඇවිත් නැත්තේ. එතකොට ලෝකෝත්තර කියන්නේ ධහම, ඒ දර්ශනේ ලෝකෙ මුදුනා කියලා කියන්නේ සතර උපාදානම විදුව නිසායි. අනුපාදා කියලා කියන්නේ අනුපාදා පස්සේ කියන්නේ නැත්නම් ලෝකේ උපාදිත ලෝකෙ කිසිවක් උපාදාන කරන්න එපා. උපාදාන නොවන විදිහට මේ සතිපට්ඨාන වෙන වඩන්න කියලා කියන්නේ. ඒක දැනගන්න. දැන් අපි ටිකක් බලන්න ඕනේ කොහොමද අපි ලෝකේ උපාදාන කරගන්නේ නැතුව ඉන්නේ? නැත්තම් අනාථපිණ්ඩික සිටුමාට සජිත් මහරහතන් වහන්සේ අවවාද කළ ආකාරයට අපේ හිත ඇහැ උපාදාන කරන්නේ නැතුව ඇහැ ඇතුළු වෙන්නේ නොදෙමින් විදිහට කොහොමද තමයි? රූපේ උපාදාන කරන්නේ නැතුව රූපයේ ඇතුළු වෙන්නේ නැති වෙන විදිහට කොහොමද තමයි? චක්කු විඥාන උපාදාන කරන්නේ නැතුව ඇතුළු කරන්නේ නැති ඉන්නේ කොහොමද? ඒ ස්පර්ශ ඒ ස්පර්ශ උපා වේදනාව උපාදාන වෙන්නේ නැතිව ඇතුළු වෙන්නේ නැතිව ඉන්නේ කොහොම ඉන්නකොටද කියන දෙක ගැන අපි බලමු. එකම තැනදී ওই ටික මම කියලා තියෙනවා ওই විදිහට ඉතින් අපි ආපහු ටිකක් කතා කරමු. එතනදී මෙතනදී පොතෙන් පටන් ගන්න. ගැඹුරු එකයි එක. මේ කියන කාරණාව දක්ෂ නොවුනොත් අපි මේ කියන දේම තේරුම් ගන්න යන්නේ ඒකයි. දැන් අර්ථය ඉස්සලා පෙළ තේරුවානේ. දැන් තියෙන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්න නොගන්න කියන එක තමයි ආර්යයන් වහන්සේලාගේ අනුශාසනාව. බුදුපසේ පුදු මහරහතන් වහන්සේලාගේ අනුශාසනාව තමයි මොකද්ද? නාචකින්ච ලෝකේ උපාදානති. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. එතකොට ලෝකේ කියනකොට හොඳට දැනගන්න ඕනේ කෙලෙසුත් ලෝකේකයි ස්කන්ධ ලෝකේකයි ඈ. ස්කන්ධ වේවා කෙලෙස් වේවා මොනවා හරි අහුවලා තියෙන ලෝකෙ දෙයක් නෑ අහුවලා තියෙන්නේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්න නැතුව ඉන්නයි ඕනේ නැති කිසි ලෝකෙ කෙලෙස් ටික නම් හොඳ නෑ ඒක අතහඳ ස්කන්ධ ටික හොඳයි කියන එකක් නෑ ඔක්කොම නැති කිසි ලෝකෙ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න දෙවියෝ ගන්න අසුරු කරන බාලයන් හොඳ නරක කතා කරට ඒක ඔක්කොම ඒක කරලා යන්නේ ඕක තමයි අවස්ථාව ආර්ය වහන්සේලා උගන්වන්නේ දර්ශනය කියන්නේ බණ කියනවා කියලා කියන්නේ ලෝකේ කිසිවක් උපාදාන නොකොට ඉන්නේ මෙන්න මෙහෙමයි කියලා ඒ ක්‍රමය ඉගෙන ගන්න එක තමයි මේ බණ කිසිවක් ලෝකේ උපාදාන නොවන විදිහට ජීවත් වෙන්න හුරු කරන එක තමයි ශේෂ කියලා කියන්නේ හිස්මෙනවා. ටික ටික හිස්මෙනවා. කිසිවක් උපාදාන නොකොට මිදිච්ච එක තමයි අපේ එක කියන්නේ හිස්මෙනවා ඉවර කරනවා. කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. උපාදාන වුණොත් අල්ලගන්න එපා. අල්ලගත්තොත් අල්ලගන්නේ ජරා මරණය. ලෝකයේ තියෙන හැම දෙයක්ම ජරා මරණ ස්වභාවයෙන් යුක්ත දේවල්. උපාදාන වුණොත් ඔගොල්ලෝ උපාදාන වෙන ජරා මරණයටයි. ඒකයි. බුදුරජාණන් වහන්සේ ගන්සාලු. එනිසා ජරා මරණ දුක උපාදානව ඉන්නකල් ජරා මරණ දුක මොකද නිදෙන්නේ නැහැ. ඒද ජරා මරණ දුක උපාදාන කරන්න එපා. ජරා මරණ දුක අල්ලගන්න එපා. එතකොට ඕකේ ජරා මරණ දුක මිදෙනවා. කොහොමද මේ ජරා මරණ දුක මිදෙන්නේ මිදෙන්නේ කොහොමද අල්ල නොගන්න කියලා අහගන්න. අහගෙන ටික ටික ටික අහගත විදිහට හික්මන මේ නිවන් දක්නවා භාවනා කරනවා මාර්ගය වඩනවා සත්‍ය අවබෝධ කරනවා මේ ඔක්කොම ටික එකට. ඒතකොට කියන සේක කියලා. අහගත්ත කෙනා. අහගත්තාම හිතවත් කල්යන සුපුතජනයා කියනවා අහගත්ත තැන හොඳට තේරෙනකොට මාර්ගස්ත කියනවා ඒක ටික ටික හික්මනවා ඒ දෙන්නේ ශේෂයි හික්මලා ඉවරයි කියන්නේ ලෝකෙ මිදෙනවා ලෝකෙ කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ විපමුක්ත සබ්බදී සියලු දැනීම ඒ හිතට ගුණක් යටත් ඉදිරියක් පිටිපස්සක් උතුරක් දකුණක් ඒව මොකොත් නැහැ ඈ රූප වේදනා සංඥා සංකාර මොකුත් නැහැ. කාම රූප අරූප මේක භවයවල් ලෝකවල මොකුත් නැහැ. හැම දෙයක්ම මෙතන. විකමෝත සබ්බදී. නැත්නම් අනුපාදාන කරනවා. කිච්ච උපාදාන කරනවා. ඒක පස්සේ. දැන් අපි එහෙනම් පොඩ්ඩක් බලමු. කිසිවක් උපාදාන වශයෙන් නොකිනේ ඉන්නේ නැහැ. කියන කාරණාව ගැන ටිකක් බලන්න සහවත් වෙනවා. උතනදී නොතේ යනකොට අපිට ආපහු වෙනවා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අවබෝධය ලැබුණාම මේ ප්‍රශ්නේ අපිට ඇති වෙනවා දැන් අර වෙනදම කතා කරපු උපමාව අර කියනවා හැබැයි මේකේ වෙන කාල සම්පන්නයක් එළි වෙනවා ඒ හින්දා ටිකක් හොඳට වෙනස කියනකම යාමුදු කියන්නේ කියන්නේ නැතුව අහගෙන ඉන්න. මොකද මේ උපාදානය අතහැරෙන්න බොහොම වටිනා ධර්මතාවයක් මේ ආරම්භ එකම තැන තියෙන්නේ. අර අපි කතා කරුවා මෙන්න මෙතන ටිකක් දක්ෂ වෙන්න මම කියන කාරණාවේදී මොකද මෙතනමයි මේ ලෝකෙට පැටලෙන්නේ. මේ ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කියන මේ සිද්ධිය ඒ සිද්ධිය තියෙනවා කියන දර්ශනයක් දෙකේ දැන් අර අපි මම මතක් කළා ඔය වැලි කැටරයක් වගේ එකක් ගෙනල්ලා දැන් වැලි කැට කැට කැට කැට කියන්නේ අපු මෙහෙම කැටරෙන් බෑව වැලි කැට ටිකක් ගොඩාක් කැටරෙන් මෙහෙම බලාගෙන ඇවිල්ලා ඉන්නට වැටෙනවා නෑ. ඇවිල්ලා අවකාශ ධාතුව වෙනස්. දැන් එහෙම මෙහෙම අපි බලනකොට අපිට උදලින් පේනවා වැඩි ගොඩක්. වැඩි කන්දක් පේනවා. තේරෙනවද? දැන් අපි මෙච්චර කාලයක්ම හිතුවේ තියෙන්නේ ඒ අපිට වැඩි ගොඩක් කොතන තියෙනවා වැලි ගොඩක් තියෙන හින්දා අපිට වැලි ගොඩක් පේනවා. තේරෙනවද? නමුත් මෙතන කියන සැබෑම ඇත්ත හොඳට දකින්න මෙතන කියන්නේ යථාභූත ස්වභාවය කියන්නේ ඉගෙන ගන්න අපි මොනින් කියන්නේ යථාභූත කියලා කියන්නේ ඌදී ඌ විදිහටම දන්නවා සත්‍ය අනුභව කියන්නේ සත්‍ය ඥානය ඇත්ත ඇත්ත ඇත්ත ආකාරයෙන් තව පැත්තෙන් ගත්තොත් ඌ දේ ඌ ආකාරයෙන් වෙන දේ වෙන ආකාරයෙන් පවතින දේ පවතින ආකාරයෙන්ම ගන්නකට යථාභූතයි දැන් මුතන කියන ඇත්තම ඇත්ත යථාභූත ස්වභාවය දකින්න වැලි කැට කැට කැට කැට මේ වැලිකඩ අනිත් වැලිකඩ දන්නේ අනිත් වැලිකඩ අනිත් වැලිකඩ වැලිකඩ දන්නේ නැති විදිහට වැලිකඩ වැලිකඩ වැලිකඩ පුරා අවකාශ ධාතුව තුල තියෙනවා. වැලිකඩ ටිකයි අවකාශ ධාතුවයි විතරයි ඔතන ඇත්තටම ඇත්තට තියෙන්නේ. ඔක තමයි යථාභූත ස්වභාවය. එහෙම කියන තැනක මේ ඇහින් බලනකොට හිතට හැඩයක් පේනවා. හරි වැලිකඩ ටික නොතිබුණා නම් අපිට හැඩයක් තේරෙනවද? තේරෙනවා. වැලිකඩ ටිකක් ඕනේ. නමුත් උපාදාය රූප කියලා කියන්නේ වැලිකඩ ටික නිසා පේනවා. නමුත් පේන දේ වැලිකඩ නෙමෙයි. වැලිකඩ ටික තියෙන තැනක වැලි කන්දක් අපිට පේනවා. දැන් අපිට වැලි කන්දක් පෙවුනට වැලි කන්දක් ඇතර තියෙනවා. තියෙන්නේ අපේ හිතාගෙන වැඩි කන්දක් තියෙනවා කන්දක් තියෙන හින්දා වැඩි කන්දක් අපිට පේනවා නෑ වැඩි කන්දක් තියෙනවා වැඩි කන්දක් තියෙන හින්දා වැඩි කෙට පේනවා මේ වැඩි කන්දක් පේනවා නෙමෙයි අවකාශ ධාතු වැඩි කෙට නිකල් රාශියක තැනක වැඩි කන්දක් වෙනවා ඇත්තේ වැඩි කන්දක් තෙවුනට තියෙන්නේ වැඩි කැට තේරුණා වැඩි කැට ගොඩකුයි වැඩි කැට ගොඩක් අවකාශ ධාතුවේ රාශි වෙලා හින්දා වැලි කන්දක් ගොඩක් අපිට පේනවා විතර. ඉස්සෙල්ල වැලි ගොඩක් ගොඩ ගහලා ඒක ඇතුළට වැලි ගැට දාලා තියෙන්නේ. එහෙම කියනවා. වැලි ගොඩ ඇතුළේ වැලි කැට තියෙනවද වැලි කැට තියෙන තරක වැලි කන්දක් වෙනවා. වැලි කැට තියෙන තැනක වැලි කන්දක් වෙනවා කියන එකේ වැලි ගොඩක් ඇතුළේ වැලි කැට තියෙනවා කියන එක අතර ලොකු වෙනසක්. අහකට පොළොව වගේ. හොඳට දකින්න වැලි කැට තියෙන තැනක මේ ඇහැ නිසා හිත නිසා අපිට හැඩයක් පේන බවක් නෙවෙන්නේ තේරෙනවද ඔන්න දැන් හොඳට බලන්න මේ ස්වභාවය ඇහැ හිතත් දෙක වැය වෙලයි අපිට මේ හැඩයක් වෙනවා හිතත් සම්බන්ධ වෙලයි මේ හැඩේ තේරෙන්නේ මේ තේන්න කලින් අපිට තේන්න කලින් උතන හැඩයක් තිබුණා නෙමෙයි. තිබුණේ වැඩි කැට ටිකයි අවකාශ ධාතුවයි විතරයි. මේ ඇහත් හිතත් දෙක උදව්වෙන් මෙහෙම බලනකොටයි හැඩයක් හන්දක් අපිට තේරෙන්නේ. ඔන්න ඇහැයි හිතයි මේ පේන හැඩේ. තේරෙන්නේ? කියන තුන් දෙනාගේ එකතුවට කියන චක්කු සම්පස්සේ හැඩේ රූපයක් පේනවා කියලා. ඔන්න පෙවුනහම ඒ හිත ඉපද නිරුද්ධ වෙනකොට සම්පටිච්චන හිත. මේ චිත්ත බීජය කියන එකක්. ඒ හිත ඉපද නිරුද්ධ වෙනකොට සම්පීරණ හිත. ඔය හිත ඉපද නිරුද්ධ වෙන මෙහෙම කියලා ජවම් මට්ටමේ හිතකින් අපි කරන්නේ මොකද්ද? මේ හැඩයක් මේ හිතට වෙනවා කියන එක අතහැරලා මෙහෙම හැඩයක්ම මෙහෙ තියෙනවා කියන දැනුම අපි දැනගන්න. එතකොට ගැලි කැට ටික නිසා හිතට නැවිච්ච සිද්ධියක් අකු නොවි හැමදාම තිබුණු කන්දක්ම තිබුණා කියන දැනුමයි අපිට එන්නේ මේ වෙලා තියෙන සිද්ධිය ඒක ගැඹුරුයි බලන්න උදේට මේ කියන එක වැලි කැට ටික අවකාශ ධාතුවේ රාශි වුණාම වැලි කැට වැලි ගොඩක් පේන හැදේ වැඩි කැටවලට අයිතිද? වැඩි කැට වැඩි කැට කැට කැටවලට කියලා බැලුවොත් මේ ගොඩ කියන එකක් අපිට පෙනේද අතුරු ගන්න මේ පවතිනවද? වැඩි කැට ටික විතරක් වෙන් කරලා ගත්තොත් අපි එහෙනම් වැලි කැට ඇතුලේ වැලි ගොඩ නැහැනේ. එහෙනම් මේ වැලි ගොඩ අවකාශ ධාතුවේ කොහෙවත් තියෙනවද? වැලි නැති මේ හිස් බව තුල මේ ගොඩක් හන්ද තියෙනවද? වැලි කැට ඇතුලේ නැත්තම් අහසේ නැත්තම් ඔය ඡන්ද එහෙනම් දෙන්න තියෙන කොහොමද? සිගල තියෙන කොහෙද? මොකද බාහිර තියෙන්නේ වැලි කැටයි අහසයි විතරයි නේද? වැලි කැටයි අහසයි විතරයි නම් බාහිර තියෙන්නේ එහෙම තියෙන තැනක හැඩයකුත් පේනවා නම් පේන හැඩය ආපහු වැලි කැට වලට අයිතිත් නැත්නම් අහසට අයිතිත් නැත්නම් දැන් එහෙනම් හැඩේ අයිති වෙලා තියෙන පේන්නේ කොහාටද? හිතට. ඒ කියන්නේ හොඳට දකින්න. එතන තියෙන දේ තමයි පේන්නේ අපිට නේ. එතන තියෙන දේ නිසා පේනවා. හැබැයි පේන දේ තියෙනවා. පේන්නේ නැහැ කියන්නේ. මේ ඉන්න කෙනෙක් පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ කෙවුනට පේන දේම තියෙනවා කියලා ගන්න තීරණයයි. වැලි කැට කියලා පේන්නේ නැහැ කිව්වොත් ඉතින් වැරදි. වැලි කැට තියෙන තැනක මෙහෙම හැඩයක් පේන්න බැයිද පුළුවන්. පේනවා. හැඩයක් වෙන්නේ. නමුත් අපි අල්ලන්න කියලා ගියොත් මේ තේන දේ අපිට අහු වෙන්නේ නැහැ අහු වෙන බැලි කැට. මොකද තියෙන්නේ පවතින බැලි කැට. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ දැකීම වැරදි කියලා කියන්නේ අපි හිතන්නේ මේ තේන්නේ වැලි ගොඩකුයි තියෙන්නත් වැලි ගොඩකුයි කියලා. වැලි ගොඩකුයි පේන්නේ එහෙම පේන්නේ එකට වැලි ගොඩක් තියෙන නිසා ඉතලයි අපි හිතන්නේ. ඔක වැරදි. සම්මාදිට්ඨිය නිවැරදි දැකීම කියලා කියන්නේ. පේන්නේ වැලි ගොඩක් තියෙන්නේ වැලි කැට. වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා. නමුත් වැලි කැට තුල වැලි ගොඩ නැහැ. ඒක ඇත්තටම ඇත්ත. දැන් මේ සිද්ධිය මම පෙන්නුවේ උපාදාය රූපේ වර්ණ රූපේ කියන එක අද අපිට හම්බ වුණාට ඒක උපද්දන්නේ මේ ඇහැයි හිතයි නිසා. ඒකයි චක්කු විඥානේ ඇහැ කියනක රූපේ උපද්දන්න වැයෙන්නේ. ඒ වෙලාවට අපි දන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ කියන දේ හැදුනේ ඇහැ වැලි ගැට තියෙන දැනක මෙහෙම බැලුවහම මේ ඇහැ නිසා හිත නිසායි රූපේ කියන එක හැට ගණනක් තෙවුණයක්. දැන් ඔන්න මේ තුන් දෙනාගේ එකතුවට චක්ක සම්පස්සේ තියෙනවා. ස්පර්ශය තියෙනවා. දැන් මේ චක්ක සම්පස්සේ මේ ස්පර්ශ වුණාම ඒ හිත නිරුද්ධ වුණාම ඊගාව හිත ඊගාව හිත ජවම් මට්ටමට ගියාම ඒ කියන්නේ හොඳට හරි නරකට හරි දැනගන්න පුළුවන් අපේ දැනුම මට්ටමට එනවා කියන එක ජවම්. අපිට යම් දෙයක් ගැන දැනුම තියෙන්නේ සිහි නැති කල වෙලාවට අපි දන්නේ ඒ වගේ මේ අරමුණක මුලින් උපදින වෙලාව අපි දන්නේ අපි අරමුණක් දන්න මට්ටමට එනවා කියන දැන් තමයි ජවම් කියන්නේ. ඒ දන්න මට්ටමට එනකොට අපි දන්නේ දැනගන්නේ ඇහැ නිසා හිත නිසා මෙහෙම හැඩයක් වැඩි කඩ තියෙන තරමට උපැද්දුවා. කියලා ඇත්ත නෙමෙයි. අපි දැනගන්නේ මෙහෙම වැඩි ගොඩක්ම තිබුණා තියනවා කියන එක නෙවෙයි දැනගන්නේ. ජවන් වට්ටනේ හැම වෙලාවෙම මගේ හිත නැතිලා පවතින රූපය. එහෙම නැත්තම් මේ රූපය දැක්කේ ඇහෙන් කියලා ජවන් වට්ටමට ගිහිල්ලා ඇහැ කියලා එක ඇති වෙන විදිහේ දැනගන්න. එහෙම නැත්නම් මේක දැනගත්තේ මේ චක්කු විඥාන හිතෙන් කියලා හිත ඇති වෙන විදිහට අපි දැනගන්නවා. එතකොට මගේ විඥානය හැම වෙලාවෙම ඇහැ ඇතුළු කරගෙන ඉන්නේ රූපය ඇතුළු කරගෙන ඉන්නේ චක්කු විඥානය ඇතුළු කරගෙන ඉන්නේ. දැන් එහෙම පෙන්නකොට පෙනෙන දේ දැනගන්නවා කියලා කියන්නේ උපාදාන සහිතයි. ඕගොල්ලෝ අපි කවුරු හරි කෙනෙක් පෙනෙන දේ බලනවා නම් යම් වෙලාවක ඒ හැම වෙලාවෙම එයා උපාදාන සහිතයි. ඇයි? පෙනෙන දේ පෙනීමක් විතරයි කියන නුවණක් ආවොත් පෙනෙන දේ බලන්නවත් කියන දැනකට එනවා. එයාට නුවර පෙනෙන දේ මට බලන්න පුළුවන් වෙන්නේ පෙනෙන දේ තියෙන හිතනේ. තේන සිද්ධිය වෙන එකක් නම් බලනවා කියන සිද්ධිය වෙන එකක් නම් මේ මේ සිත උපදිනකොට මේ සිත නිරුද්ධ වෙනවා. දැන් පෙනීම කියලා සිතකින් තව එකක් ඇති කරලා බලනවා කියලා තව සිතකුත් සිත් දෙකක් ඒ කියන්නේ ස්කන්ධ 10ක් තියෙනවා. එක පහකින් පෙනෙන බව කියනවා තව පහකින් බලනවා. <laughs> ඒක වෙන්නේ නැහැ. ඉතින් මේක පැත්තකින් තව මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ මෙතන එකයි යම් කිසි කෙනෙක් මේ ස්පර්ශය නිසා ඇහැ නිසා රූප නිසා චක්කු විඥාන නිසා චක්කු සම්පස්සේ කියනවා ඒ චක්කු සම්පස්සේ උපන්විතයකට නිරුද්ධ වෙනකොට සම්පටිච්චනේ ඒ අරමුණ මෙතෙන් ගන්න සිට හිතෙන් තීරණය කරන සම්පීර්ණ සිට මේ අහවල් දේ යහවල් වස්තුව යහවල් කෙනයි කියලා විනිශ්චය කරන ගතිය වත්තපනසිත ඊට පස්සේ අහවල් පුද්ගලයාමයි කෙනාමයි කියලා ඒක දැනගන්න ගතිය ජවනවා මේ මත්තමට මේ චිත්ත නීතියේ ජවන් සිත් ආපහු ඒ චිත්ත නීතියේ මුල් වූ ඇහවෝ රූපෝ චක්කු විඥාන හෝ කියන කාරණාවලට නැමිලා කියනවා නම් දැනගන්න මේ විඥාන මෙයාගේ මේ විඥානය උපාදාන පහිතවයි ඉන්නේ නිශ්චිතවයි. තේරෙන්නේ. සෝ ධර්ම ශබ්ද සෝත විඥාන කියන මේ ධර්මතා මුල් කරගෙන ඒ කියන්නේ සත්‍යයක් ඇහෙනකොට සත්‍ය කෙටියෙන් අපේ ජීවිතයෙන් ගත්තොත් පෙනෙන දේ බලමින් ඉන්නවා කියන එක යෙදෙනවා. ජවමත්තේ නැගලා කියනකොට පේන අපිට පේන ලක්ෂණය තමයි මේ පේන දේ බලන. එයා දන්නේ මේ ඇහැ රූප චක්කුඤ්ඤා චක්කු සම්පස්සේ මෙහෙම සිද්ධියක් වෙලා ඒ සිත නිරුද්ධ වෙනවා මෙහෙම සිත නිරුද්ධ වෙලා මෙහෙම නිරුද්ධ වෙලා ජවම මට්ටමේ සිතකින් මේ ගැන නැමිලා ඉන්නේ කියන සිද්ධියක් ගන්න පේනදී බල බලනවා කියන එක තමයි පුද්ගල භාවයෙන් අපි ඒ පේන දේ බලනවා කියන තැන වෙලා තියෙන්නේ ඒ චිත්ත විද්‍ය ජවන් සිත් වලින් ආපහු අර හේතුක අරමුණු කරගෙන ඉන්නේ ආවර්ජනා කරගෙන ඉන්නේ. එහෙ ඒව කියනවා නෙමෙයි මේ දැක්කේ ඇහෙන්නේ කියලා ජව මට්ටමේ සිටගෙන තමන් කනුව හිතාගෙන ඉන්නේ. නැතු ඒ වෙනකොට මේ ඇහැ රූප චක්කුඥාන තාම කියනවා මේ හිතනුත් කියලා ඒ හිතන නැගලා ඉන්නව නෙමෙයි. මොකද ඔක්කොම නිර්මාණය වෙන්නේ මේ වැලි ගොඩ දෙලකට මෙහෙම යනවා කියලා මෙයා හිතන්නේ. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් නම් මෙහෙම යම් වස්තුවක් පිටිනකොට ওই මට්ටමේ ජවම් මට්ටමට යනකොට ඒ ජවන් හිතෙන් දකින්නවා කියන තර ඇත්තම සිද්ධිය දිහි කරන්නේ. වැලි කැට ටිකක් තියෙන තැනක ඇහැන්ස හිත නිසා වැලි ගොඩක් වගේ කෙවුනා නේද කියන සිද්ධිය මේ හිතට හිතන්න පුළුවන් වුණොත් මෙයාට දැන් මෙහි රූපයක් අහුවෙලා. දැන් දැන් වෙනකට මේ ටික නිසා උපදින ජව මට්ටමේ හිතේ මේ කන්දනේ අල්ලගත්තේ මෙහෙම පේනකොට මෙහෙම පේනවා කියන සිද්ධිය වෙන්නේ මෙහෙමයි නේද කියලා හිතුවෝ. ඒ දැන් හිතනවා මෙයා ජවම් මට්ටමේ ඇහැ අතහැරන රූපය අතහැරන විදිහට හිතනවා. එතකොට මෙයා ඇහැ නිස්සිත වෙලා නැහැ රූපය නිස්සිත වෙලා නැහැ චක්කු විඤ්ඤාණය නිස්සිත වෙලා නැහැ. ඒ දේවල් නතුරු කරගෙන ඒ දේවල් වල මෙබඳු නොවනින් එයා විදිහට. ওই ටික තව සංකීර්ණ ගැඹුරු විදිහට අද කියනකොට මස්තුව ස්වභාවයෙන් මේක කියන්නේ අමුරු කියලා. හැබැයි මෙන්න මෙතන තමයි කවදාම ඒ කියන්නේ අපි අර්ථ වශයෙන් නොදැක්කට මේ භවනා කරනවා කියලා කරන ටික වෙලා තියෙන ටික. අපි සතර ජරා බව දුකට යනවා කියලා වෙලා තියෙන සිද්ධිය මම කිව්වේ. මොකද මෙහෙම සිද්ධියක් තියෙන්නේ. මාර්ගඵල කියලා සිත් කොහොමවත් නැහැ. මාර්ග පිට බලපිට කියලා සම්මාදිට්ඨිය කියලා එහෙම අමුතු පිට නෑ ඇත්ත දකින්න මට්ටමේ පිට හඳුන්වන මාර්ග පිට බලපිට කියලා ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න පිටට මාර්ග පිට කිව්වා මිසක් ඒ කියන්නේ ඔන්න සෝවා මාර්ගසිත කියලා එකක් තියෙනවා ඒකෙන් මේ ඇත්ත බලනවා ප්‍රශ්නයක් නෙවෙයි මේ සිත සෝවාන් කියලා ඒ උනේ මොකක්ද හින්දාද කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ සෝවාන් මාර්ගසිත ඵලසිත කියලා එකක් තියෙනවා. ඒ දැන් තමයි නිවන අරමුණු කරන්නේ, ඒ දැන් තමයි මේ අත් දකින්නේ. නේද? ප්‍රශ්නේ උනේ ඒ දැන් දැන් ඇත්ත දකින්නේ ඒ සිත හැදෙන්නේ කොහොමද? නමුත් ඇත්ත දෙයකයි මේ ඇහැ රූප චක්කු විඥාන කියන අපි දකින දැන යම් අරමුණක් වෙනවා කියලා වෙන්නේ මෙන්න මේක නේද කියලා ඇත්ත දැක්කොත් ඒ ඇත්ත දැක්කම හිතන්න සමාධිය ලෝකෝත්තර කියලා. එහෙම නැත්නම් ලෝකෝත්තර කියලා සිතකින් ලෝකයේ ඇත්ත දකිනවා නෙමෙයි. ඇත්ත දකින හිත හඳුන්වනවා ලෝකෝත්තර. ලෝකයේ ඇත්ත ඇත්තදී දකින සිත හඳුන්වනවා මාර්ගත්කිත බලස්තික කියලා. ඒ නිසා ඉතින් අපිට පුළුවන් නම් ඔය මම අර කතා කරපු තැන ටිකක් දැකලා මේ අපිට මේ කෙලෙසේකින් වංචා කරලා තියෙන මේ රූපය හරියට මායාකාරයක් වගේ. දැන් කිසිම වෙලාවක අපේ හිතට දැනගන්න ඉඩ කියලා නැහැ අපි පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය කරලා තියෙන්නේ හිතෙමයි. වැලි ගොඩක් පේනවා කියන එක මේ හිතට පෙනෙන සිද්ධියක් හැටියට දකින්න අපි හුරු වෙලා නැහැ. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. අපි ඔය හැම වෙලේම කතා කරන්නේ මේ ඔක්කොම ටික අතහැරිලා උපාදාන වෙන්න තියෙන ඒවා ඔක්කොම උපාදානය අතහැරිලා මේ අනාත්ම මට්ටමේ සිත් උපදින විදිහටයි ඒ ටික ඔක්කොම වෙන මේ කෙටි දර්ශනය යමක් පෙනෙනවා නම් පෙනෙන දේ තියෙනව නෙමෙයි තියෙන දේ පෙනෙනව නෙමෙයි කියලා හැමදාම කියන ඔය විදිය. එහෙම බැලුවාම වෙලා තියෙන්නේ පේන දේ උපාදාන වෙන්නේ. පෙනෙන දේ පෙනෙන්නේ ඉවරයි. එයාට පෙනෙන දේ තියෙනවා කියලා අල්ලන්න බෑ. මොකද කියන දේට නෝන යනවා. උපාදාන වෙන්නේ විතරයි. එයා දන්නවා වැලි කැට ටිකක් කියන තැනක වැලි ගොඩක් වශයෙන් පෙනෙනවා. පෙනෙන දේ පෙනීම විතරයි කියන්නේ වැලි ගොඩක් වශයෙන් දෙවුනට පෙළෙන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ වැලි කැට කියලා ගන්න. වැලි කැට තියෙන තැනක පේන්නේ මේ කියලා දාන්න. එතකොට වෙන්නේ මොකද්ද? වැලි කුඩ පේන එක පෙනෙනවා විතරයි කවදාවත් ඒක අල්ලන්නවත් බෑනේ කියන ඕනේ. උපාදාන වෙන්නේ. පෙනීම පෙනීම ඉවරයි. අසුරු කරන්න වෙන්නේ. තිබුණොත් තමයි අල්ලන්නේ. අනිත්‍ය දකිනනම් උපාදාන වෙන්නේ නැහැ. පෙනීම පෙනීමෙන් ඉවරයි කියලා දන්නවනම් අල්ලගන්න පුළුවන්. බෑ. වැලි කොට තියනවා කියලා දන්නවා. දැන් අපිට මේ පේන වැලි කොටමයි තියෙන තියෙන වැලි කොටමයි පේන්නේ කියලා දැක්කොත් ඒකේ අපි අල්ලගෙන ඉන්නේ අසු කරගෙන ඉන්නේ උපාදාන. වැලි කැඩ තියෙන තැනක වැලි ගොඩක් පේනවා. පෙවුනට පස්සේ අපි අහගෙන යනකොට වැලි ගොඩ ඉවරයි ඒක තියෙන වැලි කැඩ කිව්වොත් දැක්කොත් අපිට මේ දැන් කඳුලක් දෙන්න ගතිය උපාදාන කරන්න පුළුවන් එතකොට ඒ වගේ මෙතනදී අපිට පේන දේ තියෙන පේන දේ තියෙනව නෙමෙයි තියෙන දේ පේන්නේ නැහැ කියලා බලන්න පුළුවන් නම් ඔය කියන දර්ශනයෙම එතන ගොඩනැගිලා තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ අපි ඇහැ රූප චක්කු විඥාන උපාදාන නොකරන එක. කන සංදේ රූප විඥාන උපාදාන නොකරන්නයි ඕනේ. ඒකේ ලක්ෂණය තමයි මේව බලනකොට නුවණ එනවා මේ පේන දේ එකටයි කියලා. හැබැයි එක කාරණාවක් කියනවා මෙතන. මේ පේන දේ කියනවා නෙමෙයි පේන්නේ හිතයි කියන වචනේ කියන්න අයිතියක් තියෙන්නේ යථාභූත ඥානය කියන කෙනෙකුට විතරයි. යතහබුත ඥානේ නැතුව යම් කිසි කෙනෙක් මේ පේන දේ හිතටයි කිව්වොත් එයා ලෝකෝත්තර දෙනුත් පිළිහෙනවා ලෝකෙ දෙනුත් පිළිහෙනවා. එයා දෙකත්තම නැති වෙනවා කියන එක දැනගන්න. එයාට යහපතක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කිව්වේ? එතන වැලි කන්දක් නැහැ කියන වචනේ කියන්න පුළුවන්කම තියෙන්නේ අයිතිය තියෙන්නේ මෙහෙම පේන තැනක තියෙන්නේ වැලි කැටයයි කියන නුවර තියෙන කෙනෙකුට විතරයි. එහෙම නුවරක් නැතුව මේක පේන්නේ හිතටම කියලා ගිරවල් කියනවා වගේ කිව්වොත් ඇති දෙයක්ම නැහැ කියලා කියනවා කියලා ලෝකයාගේ අපවාද වලින් න්‍යාත නිදා පාපයි. නමුත් ලෝකයා එහෙම කිව්ව සත්‍යය කියන හැකියාව මෙයාට තියෙනවා. යතහබුත් ඥානය කියලා කිව්ව ලෝකීය ස්වභාවය තමයි මේ ගැටි ගොඩක් වෙන ධර්ම. මේ පෙනෙන දේ එතන තියෙනවා නෙමෙයි පේන්නේ හිතටයි කියලා කිව්වහම මෙයා මුළු ලෝකයකටම මහා අමුතු දෙයක් කියන කෙනෙක්. ඒ මුළු ලෝකෙකම දර්ශනය වැරදි කියනවා. එහෙම කියනකොට හොඳට ජවයේ ඇතුළ කියන්න ඕනේ මේක සහේතුක නැත්නම් ගුටි කන්ද වෙනවා. ඇයි මෙච්චර වේ කියලා වැඩි කොට නැහැ කියනවා කියලා කියන්නේ. ඒකයි මේ පේන්නේ හිතටයි. පේන දේ කියනවා නෙමෙයි කියලා වචන යන්නේ කියනවා නම් ඒක කියන්නේ අයිති කියන යථා භූත ඥානය තියෙන කෙනාට විතරයි. මෙතන පේන්නේ වැඩි ගොඩක් තියෙන්නේ වැඩි ගොඩක් කියන තැනක හැකීම අදහස් තියාගෙන කෙනෙක් මේක පේන්නේ හිතටයි කියනවා නම් ඒ තමයි අමුලිකම. එයා ලෝකෝත්තර දහමකුත් නැහැ ඒකට යන්නේම නැහැ. හේන හේතුල තියෙන හොඳ දෙයක් කියනවනම් ඒක කරගන්න ඉඩ ඒ හින්දා එයා ලෞකික යහපතේ ලෝකෝත්තර යහපතේ දෙකම නැහැ. ඒ හින්දා හොඳට පසක තියාගන්න ඕනේ පේන්නේ හිතටයි පේන දේ කියනවා නෙවෙයි කියලා කියනවා නම් ඇයි එහෙම කියන්නේ කියන කාරණාව ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දක්ෂ වෙලාම ඔයගොල්ලෝ එහෙම කියන්නේ. මම කිව්වට නම් ඕගොල්ලෝ කියන්න යන්න එපා බැනුම් අහලා ගුටි කන්න දෙන්න ඇයි මුළු ලෝකයක්ම කියන දේ අපි දැන් නැහැ කියනවා. ඇයි මේ වැලි ගොඩක් පේනවා තියෙනවා. මෙහෙම තියෙනවා කියලා තියෙන එක පේනවා කියලා පේන එක තියෙනවා කියන ලෝකෙක මම මේ පේන දේ එහෙ කියන නෙමෙයි පේන්නේ හිතටයි කියලා කිව්වොත් සහේතුක බවක් ඒ තුල තියෙන්න ඕනේ. කර්මකාරණා ඔප්පු කරලා දෙන්නන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න එහෙනම් කියලා කතා කරලා දෙන්නන්න පුළුවන් ගතියක් තියෙන්න ඕනේ ධාමයාට. බය හැඟෙවිච්ච ගතියක් තියෙනවනේ. කවුරු හරි කියලා දැන්නොත් මේ කන්ද තියනවා කියලා කියන්නේ බොරු කියන්න එපා. මේ තියෙන්නේ කියලා දැන්නොත්. එහෙම නැතිනම් අර වචන කියන්න ගියොත් ගුටි නොකව හොඳ කඩා ගන්න තුවව ඒක නුඹ ඉතින් දැන් මෙතනදී එක දෙයක් හොඳට තේරුම් ගන්න වැඩි කැට ටික ගහින්ද පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වගේ අවකාශයේ අවකාශ ධාතු වගේ ඔතන යතහ භූත ස්වභාවයෙන් තියෙන පංච මහ භූත පටවි ආපෝ තේජෝ වායෝ අවකාශ කොහොම සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වුණාම හිතට හැඩයක් පේනවා. මේ හිතට පේන හැඩතලෙ තියෙන උපාදාය රූපේ කියලා. මහ භූතයන් නිසා පේන. ඔතන කටයා පොතේ ජීවා වැලි කැට නොවුනනම් පේනවද? දැන් වැලි කැට නිසාමයි පේන්නේ. මේ උපාදාය රූපය උපාදාය කියලා කියන්නේ මොකක්ද? මහ භූතයන් නිසා පෙනෙනවා මහ භූතයන් ඇසුරු කරගෙන පෙනෙනවා වැලි ගොඩ වැලි කැට ටික නිසා පේනවා වැලි කැට ටික ඇසුරු කරගෙන පේනවා හැබැයි උපාදාය රූපේ මහ භූත නෙමෙයි හැබැයි මේ වැලි කන්ද වැලි කැට ටික නෙමෙයි උපාදාය රූපේ මහ භූත නෙවෙයි කියන එකෙන් කියනවා මේ වැලි කන්ද වැලි කැට නෙමෙයි කියන එක කියනවා ඒ වගේ හොඳට දකින්න වැලි කැට ටික අවකාශ ධාතුවේ රහස් වුණාම හිතට මේ හැඩයක් වුණා වගේ පටි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාප අවකාශ ධාතුවේ රාශි වෙච්ච නිසා මේ හැඩතල හිතට පේනවා මේ පේන හැඩතලේ උපාදාය මහ භූත නිසා මේ තේන දේට ඔබ්බෙන් පවතින පංච මහ භූතය කවදාවත් අපිට පංච මහ භූතේ පේන්නේ නැහැ අර දිහා බැලුවොත් තියෙන උපාදාය රූපයක් මා ගැලී ගැට ටිකක්ම මේ හැඩයක්මයි හිතට පේන්නේ. හිතට පේන රූපේ නම් කලා උපාදායයි කියලා. උපාදාය රූපේ කියලා කියන එකක් නෙමෙයි අනිත්‍යයි. ඈ දැකින දැකින දකින්නේ දැකින පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් උපාදාය රූපේ කියලා ඒ කියන්නේ හිතට මෙහෙම රූපයක් පේනවනේ හැඩයක් පේනවනේ. එතකොට හිතට හැඩයක් පේනවා කියනකොට එහෙනම් හැඩයක් වෙන හැඩයක් කියන්නේ සවිදින ගණිත යන්න එපා කියනවා. සහජාතයි. හිතත් එක්කම හිතට මේක දෙන්නේ. හැඩය කියන එක පෙන්වන ගතියම රූපේ රූපේ කියන එක දැනගන්න. රූපය කියලා ස්ථිරව කියන එකක් නෙමෙයි මෙහෙම හැඩතල පෙන්වන ස්වභාවයමයි රූපය. වර්ණ සතහන පෙන්වන ස්වභාවයමයි රූපය. එතකොට මෙතනදී හොඳට දකින්න උපාදාය කියලා කිව්වේ අසුරු කරගෙන තියෙනවා. මහ භූත කටයාපෝ තේජෝ වායෝ කියන සතර අසුරු කරගෙන පවතී. අර උපමාවේ මහ භූත වගේ වැලි කැටේ. වැලි කන්ද කියලා කියන්නේ වැලි කැට ටික අසුරු කරගෙන පවතින. ඒ කියන්නේ වැලි කැට ටික නිසායි අවකාශ ධාතුවේ වැලි කැට ටිකක් දැම්මම මොනවා හරි විදිහකට තියෙනවා. නමුත් ඒ තියෙන විදිය මේවයි කියලා දැනුම එන්නේ අපිටයි. හැදී. අපිට කවදාවත් නොදැක්කෝ. අහස දන්නවද මෙහෙම හැඩයක් තියෙනවා කියලා? වැලිකට දන්නවද දැන් අතු වැලිකට ගලංග මෙහෙම හැඩයක් තියෙනවා කියලා? නෑ. මෙහෙම කියන තැනක මේ හැඩතලයක් හම්බ වුණේ අපිට. දැනුම එන්නේ අපිට. හිතට ආපේක්ෂව. එතකොට කිසිම වෙලාවක මට පංච මහ භූතය පෙනෙන්නේ නැහැ. අවකාශ ධාතුවයි වැලි කැට ටිකයි පෙනී හිටින්නේ ඇහැට පේන්නේ ඇහැට තලයක්ම. මෙහෙම තිබුණට පෙවුනට මෙතන තියෙන්නේ මෙහෙම දෙ නේද කියලා නුවණින්ම මම දකින්න ඕනේ වැලි කැට ටික. එතකොටයි උඩින් පේරතේ හිතට අහු වෙන්න තියලා නැත්තේ. උපාදාන වෙන්න දුන්නේ නැත්තේ. නැතිනම් එයින් ඔබට යන නුවණ නැති වුණොත් තේනේ වැලි කන්දේම හිත ඇතුල් කරන්න වෙනවා මිසක ඒ නිදට ගන්න. තේරෙනවද කියන්නේ? යතහ භූත ස්වභාවයේ හිත සබලයි ඇහැ රූප චක්කුඤ්ඤම් චක්කු සම්පත්තිය කියන එකෙන් එයා නිදෙන්නේ. මේවා උපාදාන වෙන්න නොදෙන්නේ. මේ මේ දැනට නුවණ. එතන තව එකක් අල්ලගෙන නෙමෙයි අල්ලගන්න එහෙම එකක් නැහැ. මෙහෙම තියෙන්නේ මෙහෙම තැනක තියෙන්නේ මෙහෙම දේවල් නෝ කියලා ඇත්ත දකින්න නුවණ. ප්‍රඥාවෙන් දැක ප්‍රඥාවෙන් ආශ්‍රයය වෙලා තියෙන්නේ. නුවණින් දැකලා කෙලෙසුන්ගේ කියලා තියෙන්නේ. නුවණින් දැකලා නිස්කන්ධයෙන් කියලා තියෙන්නේ. එතකොට මෙහෙම පුද්ගලයේ ග්‍රහස් කොලස් වල අපිට පෙනෙන මේ හැම තැනකම හොඳට දකින්න පේනකොට තියෙන්නේ වැලි කන්දක් ගොඩක් වෙනවා වගේ. ශනිකව නුවණ අරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. උපාදාය රුපිය අනුසාරයෙන් මහ බුදු දැක ගන්න ඕනේ. වැලි ගොඩ අනුසාරයෙන් තක්ගාල වැලි කැට ටික දැන ගන්න ඕනේ. වැලි කැට මෙතන නොඋනේ නම් මෙතන මෙහෙම පේන්නේ මෙහෙම පේන එකෙන් කියනවා මෙතන ඉන්නේ මෙයා කියන එක. ඒ වගේ මේ හැඩතලයේ පේන එකෙන් කියනවා මෙතන තියෙන්නේ මහ බුදුයි කියන එක. මහ බුදු අවකාශාවේ නොතිබුණේ නම් මෙහෙම එකක් පේන්නේ. එහෙනම් හොඳට දන්නවා මේ පේන දේ පේනවා මෙතන තියෙනවා නෙමෙයි තියෙන්නේ මෙහෙම දෙයක් කියලා පංච මහ බුදුයන් නෝනාරගෙන. පේන්නේ උපාදාය රූපයක් පවතින පංච මහ භූතයි. දැන් මෙහෙම බලන්න බලන්න මේ පේන දෙයින් යා මිදෙන. ඒනනේ. ඒකයි මම කිය යථා භූත ඥානය නැතුව නම් කවුරුවත් කියන්න යන්න එපා පේන දේ තියෙනවා නෙමෙයි. පේන දේ තියෙනවා කියුත් වැරදි කියලා ඒකෙන්ම ලෝකයේ නිඳා පහස අහන්න වෙයි කෙනෙක් කියනවා සහේතුකව කියන්නේ මේ තුලද ඒ උපමාවෙන්ම ගන්න මේ පේන දේ කියනවා නෙමෙයි කියලා අපි කියන්නේ. එන මොකුත් නෙමෙයි මෙන්න මෙහෙම යථාභූත ස්වභාවය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙතන මෙහෙම දෙයක් කියන තැනක මෙහෙම පෙන්නේ මෙහෙම පෙවුනට තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියන කාරණාව සාහිත්‍යකෝ කියන්න පුළුවන් නුවණක් ආවොත් එදාට ඔයගොල්ලෝ බය නැතුව කියන්න මේ තියෙන දේ තියෙනවා නෙමෙයි කියන දේ වෙනවා නෙමෙයි එහෙම නැතුව වගේ වචනින් නම් කියන්න යන්න එපා. ස්කන්ධ ධාතු ආයතන ඕනේ වෙන්නේ මේ තේන දේ කියනවා නෙමෙයි කියන දේ තේනවා නෙමෙයි කියන්නේ මෙන්න මේ නිසා නේද කියන කාරණාව තමයි තේරෙන්නේ. ඒ දේශනාව අවසානයේදීම මාර්ගඵල ලබනවා. ඒ ලැබුවා. එයාද මේ මොහොතේදී ඊට අනුවම එයා හිතලා තියෙනවා. ඒ හිතපු හින්දා එයාට ඒ ධර්ම අවබෝධ වුණා මිසක නැතු බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ වචනයම ආව නෙමෙයි. ඒ කියන්නේ පාරමිතා කියන්නේ ඔන්න ඔක අපි ගාවේ ගතියට ඒ දර්ශනයට අනුවම බලා ගැනීමේ හැකියාව අපි ගාව තියෙනවා. අපි ගාව නැත්තම් අපිට ඒ ධර්ම තේරෙන්නේ. අපි හුරු පුරුදු කළා නැහැ කියන්නේ එහෙම සිතන්න හුරු කළා නැහැ. දැන් අපිට ධහමක් තේරෙනවා කියලා කියන්නේ ඒ විදිහට ඒ විදිහට අපි හිතන්න හුරු කරලා තියෙනවා. ඒතකොට මෙහෙම වචනයක් ඇහෙනකොටම වෙන්නේ මොකද්ද? අපි ගාව තියෙන ධර්මයේ අර්ථය දිහි කරගන්නවා. සීගුරා සිහි කරනකොට අපිට ඒක තේරෙනවා. එහෙම නැතිනම් තව කෙනෙකුගේ වචනේ තුලින් එහෙමම අපිට අර්ථ වෙනව නෙමෙයි. එහෙම එනවනම් මේ දේශනාවක් අහනකොට ඒකේ අවබෝධය අඩු වෙන එකක් තියෙන්න බෑ. තියෙන්නේ. ඒ શબ્දය කියන එක එක මට්ටමටම ඇහෙනවනේ. දැන් අපි මොනවද එතකොට කතා කරන්නේ ප්‍රශ්න?